ආයුබෝවන් අද අපි කතා කරන්නේ බොහොම සුවිශේෂී දේශනාවක් ගැන ඒ තමයි චක්ක සූත්‍රය. හ්ම් මේකෙන් උපුටාගත් කොටසක් තමයි අපි අද ගැඹුරින් බලන්නේ. ඔව් මේක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු එකක්. අපේ ඉන්ද්‍රියන් 6 ගැන කියවෙන්නේ. හරියටම ඇස කන නාසය දිව කය මනස මේ ඉන්ද්‍රියන් හයයි ඒවෙන් අපිට ලැබෙන අත්දැකීමුයි ගැන බොහොම ගැඹුරින් විස්තර වෙනවා. ඉතින් අද මේ සාකච්ඡාවේ අපේ අරමුණ තමයි මේ සූත්‍රයේ කියවෙන ඉන්ද්‍රිය අත්දැකීම් හටගන්න විදිහ. අර හයේ කණ්ඩායම් හයක් ගැන කියවෙනවනේ. ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6. ඔව් ඇසයි රූපයි වගේ ඊපස්සේ විඥාන 6 ස්පර්ශ 6 වේදනා 6 තණ්හා 6 මේ ඔක්කොම ගැන සහ ඒවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය තේරුම් ගන්න එක ඇත්තම ඒක තමයි හරය මේක මුල මැද අගපවා කල්යන වූ ඒ යහපත් පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්යාවක් ඒ ශ්‍රේෂ්ඨ ජීවන මාර්ගයක් විදිහටයි හඳුන්වලා තියෙන්නේ එතකොට මේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියා කරන විදිහ කොහොමද සූත්‍රයේ පැහැදිලි කරන්නේ? උදාහරණයක් කිව්වනේ. ඔව් මෙහිමයි. දැන් හිතන්නකෝ ඇස ගැන. ඇස කියන්නේ ඇතුළත තියෙන ඉන්ද්‍රියක්නේ. ආධ්‍යාත්මික ආයතනයක්. රූප කියන්නේ පිටත තියෙන දෙයක්. බාහිර ආයතනයක්. ඉතින් මේ ඇසත් රූපයත් නිසා, ඒ කියන්නේ ඒ දෙක එකට ගැටීම නිසා ඇසේ විඥානයක්, ඒ කියන්නේ ඇහැට පේනවා කියන දැනීම හටගන්නවා. චක්කු විඥානය කියලා කියන්නේ ඒකට. ආ, ඒ කියන්නේ ඇහ රූපය ඒ දැනීම කියන තුන. හරියටම හරි. ඔන්න ඔය තුනේ එකතුවට තමයි අපේ ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය. ඒ කියන්නේ නිකම්ම අතින් අල්ලනවා වගේ දෙයක් නෙවෙයි. නෑ නෑ. ඒක ඊට වඩා ගැඹුරුයි. ඉන්ද්‍රිය, අරමුණ සහ ඒකට අදාළ විඥානීය එකට එකතු වීම තමයි මේ කියන ස්පර්ශය. හරි. එතකොට ඒ ස්පර්ශයෙන් පස්සේ මොකද වෙන්නේ? හ්ම්. ස්පර්ශය නිසාමයි වේදනාවක් හටගන්නේ. ඒ කියන්නේ විඳීමක්. විඳීමක් කිව්වේ සැප දුක වගේ දේවල්ද? ඔව්. ඒක සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, නැත්නම් ඔය දෙකම නැති මෙදහත් උපේක්ඛා සහගත වේදනාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ගැටීම අකමැත්ත කියන එක හටගන්නේ. ආ එතකොට මේක එක දිගට යන ක්‍රියාවලියක් වගේ. හරියටම මේ ක්‍රියාවලියම තමයි අනිත් ඉන්ද්‍රයන්ටත් වෙන්නේ. කනට සද්දයක් ඇහෙනකොටත් ওই විදිහමයි. කනයි, ශබ්දයයි, කනේ විඤ්ඤාණයයි එකතු වෙලා ස්පර්ශය, ස්පර්ශය නිසා වේදනාව, වේදනාව නිසා තණ්හාව. නාසයට සුවඳක් දැනෙනකොටත් ඔව්. දිවට රසක් දැනෙනකොට, කයට පහසක් දැනෙනකොට, අන්තිමට මනසට අදහසක් අරමුණ කෙනකොටත් මේ ඔක්කොටම මේ හයේ ක්‍රියාවලිය පොදුයි. මේක තේරුම් ගන්න එක ඇයි මෙච්චර වැදගත් වෙන්නේ එතකොට? මොකද මේක තියෙන විශේෂත්වය? මෙහෙමයි. වැදගත්කම තියෙන්නේ මේ ක්‍රියාවලියේ තියෙන හැම දෙයක්ම අර කිව්වා ඇස, කන, රූප, ශබ්ද, විඤ්ඤාණ, ස්පර්ශ, වේදනා, තණ්හා. මේ කිසිම දෙයක් ස්ථිර නෑ කියන එක තේරුම් ගන්න එක. ස්ථිර නෑ. ඔව්, ඒවා නිකම්ම හදන දේවල් නෙවෙයි. හේතු තියෙන නිසා හටගන්නෝ. අර හේතු නැති වෙනකොට ඒවත් නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිත්‍යයි. අනිත්‍යයි. හරියටම. ඒ වගේම එහෙම වෙනස් වෙන, හටගෙන නැති වෙන දෙයක් මම කියලාවත් මේක මගේ කියලාවත් මේක මගේ ආත්මය කියලාවත් ගන්න බෑ කියන එක ඒක තමයි අනාත්ම දැක්ම. ආ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇස ආත්මයයි කියලා කවුරු හරි කියනවනම් ඒක වැරදි ඒක නුසුදුසුයි කියලා. මොකද ඇහ හට ගන්නවා, දිරනවා, නැති වෙලා යනවා. එහෙම වෙනස් වෙන දෙයක් කොහොමද සදාකාලික ආත්මයක් වෙන්නේ? ඒක ඇත්ත. ඊ තර්කයේ එතකොට අනිත් හැම එකටම අදාළයි. කනට, නාසයට. ඔව් ඔව්. කනට, නාසයට, දිවට, කයට, මනසට. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණ වලට. ඒ ආශ්‍රිතම හටගන්න විඥාන ස්පර්ශ වේදනා තණ්හා කියන මේ හැම දෙයකටම අදාළයි. ඒ ඔක්කොම අනිත්‍යයි, ඒ නිසා අනාත්මයි. හ්ම්. එතකොට අපි මුළු අධ්‍යක්ීම් ලෝකියම, ඒ කියන්නේ අපි ලෝකය දකින, අහන, විඳින හැමදේම ඒක ස්ථිර පදනමකට නෙවෙයි තියෙන්නේ. ඒක තමයි. ඒක නිතරම වෙනස් වෙන ගලාගෙන යන දෙයක්. ඉතින් එහෙමනම් ඇයි අපි මේවට මෙච්චර බැඳෙන්නේ? ඇයි මම මගේ කියලා මේවා අල්ලගන්න හදන්නේ? එහම අල්ලගත්තම මොකද වෙන්නේ? අන්න එතන තමයි දුක පටන් ගන්න තැන. අපි මේ ඇත්ත తත්වේ දකින්නේ නැති නිසා, ඒ කියන්නේ අවිද්‍යාව නිසා මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අර ඉන්ද්‍රියන් අරමුණු වේදනා ආදිය වැරදියට අල්ලගන්නෝ. හ්ම්. ඒ අල්ල ගැනීම ඒ උපාදානය නිසා. ඔව්. ඒ උපාදානය නිසා තමයි පංච උපාදානස්කන්ධය හටගෙන දුක ඇති වෙන්නේ. සූත්‍රයේ බොහොම පැහැදිලිව කියනවා අපිට සැප වේදනාවක් ලැබුණම අපි ඒකට සතුටු වෙලා ඒකේ ගුණ වර්ණනා කරලා ආසාවෙන් ඒකේ බැසගත්තොත් ඒ කියන්නේ ඒකට ඇලුනොත් අපේ හිතේ යටින් රාග අනුසය ඒ කියන්නේ ඇලීමේ ගතිය තැම්පත් වෙනවා ඒක හරියට මුල් ඇද ගන්නවා වගේ එතකොට දුකක් ආවම දුක් වේදනාවක් ලැබුණම ඒකට අපි ශෝක කරලා වැළපිලා කම්පා වෙලා ඒකට ගැටෙනකොට ද්වේෂ කරනකොට හිතේ යටින් පටිගානසය ඒ කියන්නේ ගැටීමේ द्वේෂයේ ගතිය තැම්පත් වෙනවා ඒ කියන්නේ දුකටත් බැඳෙනවා වගේ <laughs> එක විදිහට ඕහු දුකගෙන් මිදෙන්න හදනකොට ඒ द्वේෂය හදාගන්නවා ඊළඟට අර මදහත් වේදනාව උපේක්ඛා වේදනාව තියෙනවනේ ඔව් සතුටුකුත් නැති දුකකුත් නැති එක හරි ඒකෙත් ඇත්ත ස්වභාවය ඒ කියන්නේ ඒකත් හටගන්න හැටි නැති වෙන හැටි ඒකේ තියෙන ආස්වාදය මොකක්ද ආදීනෝ ඒ කියන්නේ දෝෂය මොකක්ද ඒකෙන් નિසරණ යථාභූත වේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැත්තම් එතෙන්දී අවිද්‍යානුසය කියන්නේ මුලාවේ නොදැනීමේ ගතිය තැන්පත් වෙනවා. ආ ඒ කියන්නේ මේ අනුසය කියන ඒවා යටින් තැන්පත් වෙන දේවල්. ලේසියෙන් පේන්නේ නැති. හරියටම ඒව තමයි අපිව දිගින් දිගටම මේ සසරේ බැඳලා තියන්න දුකටපත් කරවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනුසය දුරු නොකර අවිද්‍යාව නැති නොකර විද්‍යාව. ඒ කියන්නේ නුවණ උපදවා ගන්නෙ නැතුව කවදාවත් දුක කෙලවර කරන්න බෑ කියලා. ඒක හරීම පැහැදිලි. ඒක ගැඹුරු කාරණයක්. එතකොට මේකෙන් ගැලවෙන විදිහක් මේ දුක්ඛ චක්‍රයෙන් විඩෙන ක්‍රමයක් තියෙන්නම ඕන නේද? මේ අනුසේ තැන්පත් නොවී ඉන්න ක්‍රමයක්. අනිවාර්යයෙන්ම තියෙන එක තමයි බුද්ධහමේ තියෙන සුන්දරත්වය. මාර්ගය තමයි මේ ක්‍රියාවරියේ ඇත්ත ස්වභාවය නුවණින් දකීම. යථාභූතේ ඥාන දර්ශනය. නුවණින් දකීම. ඕ මෙය මම නොවේ. මෙය මගේ නොවේ. මෙය මගේ ආත්මේ නොවේ කියලා අර ඉස්සලා කතා කරපු හැම දෙයක් ගැනම ඇස, රූප, විඥාන, ස්පර්ශ, වේදනා, තණ්හා කියන මේ හයේ කැන්ඩයම් හයේ මෙන දේවල් ගැන ඇත්ත ඇති සැටියෙන් දකිනකොට ඒ දේවල් වල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් පසක් කරගන්නකොට එතකොට මොකද්ද වෙන්නේ? එහෙම දකිනකොට ඒ දේවල් ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ නිබ්බිදා කියලා. කලකිරීමක් කියන්නේ දුකක් වගේ දෙයක්ද? නෑ, ඒක දුකක් නෙවෙයි. ඒක නුවණ මුල් කරගත්තු කලකිරීමක්. මේ ස්වභාවය දැකලා ඇතිවෙන මේවයි ඇලී ගලී ඉඳීමේ තේරුමක් නෑ කියන වගේ හැඟීමක්. හරි. ඉතින් එහෙම කලකිරුණාම ඒ දේවල් වලට තිබ්බ ඇල්ම අර තණ්හාව නැති වෙලා යනවා. ඒකට කියනවා විරාගය කියලා. ඇලීමෙන් මිදීම. ඇල්ම නැති වුණාම ඒ බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඒක තමයි විමුක්ති. නිදහස් වීම. විමුක්ති. ඔව් එතකොට තමයි අර උතුම් අවබෝධය ඇති වෙන්නේ. මිදුණා. ඉපදීම ඉවරයි. බ්‍රහ්මචාරී ජීවිතේ සම්පූර්ණ කළා. කලේටු දේ කරලා ඉවරයි. ඊට පස්සේ මේ නිවන පිණිස කලේතු වෙන කිසිම දෙයක් නැහැ කියන අවබෝධ ඥානීය විමුක්ති ඥාන දර්ශනීය පහළ වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකීමෙන් කලකරෙනවා කලකිරීමෙන් ඇල්ම නැතිවෙනවා, ඇල්ම නැතිවීමෙන් මිදෙනවා, මිදුනම නිවන අවබෝධ වෙනවා. ඒක තමයි මාර්ගය. ඒ වගේම අර අනුසය තන්පත් වීමත් නවතිනවා. සැප වේදනාවට නොවැළෙන නිසා රාග අනුසය තන්පත් වෙන්නේ නැහැ. දුක් වේදනාවේදී ශෝක නොකර නොගෙටන නිසා පටිඝ අනුසය තන්පත් වෙන්නේ නැහැ. උපේක්ඛා වේදනාවේ යථා ස්වභාවය දකින නිසා අවිද්‍යානුසය තන්පත් වෙන්නේ නැහැ. හරිම පැහැදිලි එතකොට මේ කතාබහෙන් අපිට ඇත්තරම ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ අපි එදිනෙදා ජීවිතයේ හැම මොහොතකම වගේ ඇහැට රූපයක් පේනකොට කනට සද්දයක් ඇහෙනකොට මොනහරි රසක් දැනෙනකොට කොයිතරම් නම් හිතන්නේවත් නැතුව ස්වයංක්‍රීයව වගේ අර මම මගේ කියන හැඟීමෙන් ප්‍රතිචාර දක්වනවාද ඔව් ඒක ඇත්ත ඒ කියන්නේ අර රාග පටිග අවිද්‍යාව මුල් වෙලා ඇලීමෙන් ගැටීමෙන් නොදැනීමෙන් ප්‍රතිචාර දක්වනවා එතකොට මේ සූත්‍රේ කියවෙන විදිහට ඒ අත්දැකීම ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් මෙනෙහි කරන්න දකින්න පුරුදු වුණොත් ඒ අත්දැකීම එක්ක තියෙන අර තද බැඳීම අර දුක්ඛදායක ප්‍රතික්‍රියාවේක කොහොමද ලිහිල් වෙයිද ඒ ගැන ටිකක් හිතන්න වටිනව නේද අනිවාර්යයෙන්ම ඒක තමයි මේ ධර්මීය ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගන්න තියෙන තැන ඒ මෙනෙහි කිරීම ඒ නුවණින් දැකීම තමයි වෙනසකට මඟ පාදන්නේ අවසාන වශයෙන් මූලාශ්‍රයේ තව දෙයක් සඳහන් වෙනව නේද මේ දේශනෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා ගැන ඔව් සඳහන් වෙනවා මේ දේශනේ අහලා භික්ෂුන් වහන්සේලා තත්වය ගැන බොහොම සතුටු වුණා කියලා. ඒ වගේම 69ක් පමණ භික්ෂුන් වහන්සේලා ඒ දේශනේ අහගෙන ඉන්නකොටම උපාදානයන්ගෙන් තොරව, ඒ කියන්නේ අර ඇලීම් වලින් තොරව ආශ්‍රවයන්ගින් මිදිලා, ඒ කියන්නේ කෙලෙස් වලින් මිදිලා නිදහස් වුණා රහත්භාවයට පත් වුණා කියලත් සඳහන් වෙනවා. ඒක ඇත්තමෙන් පුදුම සහගතයි. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන බලය ඒ මොහොතේම අවබෝධයට පත් කරවන්න පුළුවන් තරම් ප්‍රබලයි. ඇත්තමයි. ඒ යථාර්ථය තමයි තුලින්ම දැක්කම ලැබෙන විමුක්තිය තමයි බොහොම ස්තුති මේ වටිනා විග්‍රහයට. චක්ක සූත්‍රයේ මේ කොටස ඇත්තතම අපේ එදිනදා අත්දැකීම් දිහා නව කෝණයකින් බලන්න උගන්වනවා.